අවසරයි ලොකු ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ අඹුලාවේ යේසු බෝධ භාවනා මධ්‍යස්ථානයේ මුල් කරගත්ත මේ 2015 අපේ පළවෙනිම භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ අපි ඊයේ කාලසටහන සම්මත කරගත්ත විදිහට මේක වෙලාවෙ යොමු වෙලා තියෙන්නේ ප්‍රශ්න විචාරාත්මක අඩ බිලන්තන් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉතින් ඒක ගැන කෙටි මතක් කිරීමක් කළොත් මේක සාකච්ඡා අනුග්‍රහිතට වැටෙනවා. ඒ සාකච්ඡාව අපි ආකාර තුනක් මෙතන සිද්ධ වෙනවා. කමඨාන් සුද්ධ කිරීම සිද්ධ වෙනවා. ධර්ම සාකච්ඡාවක් වෙනවා. ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් වෙනවා. ඉතින් ඒකේ වඩාත්මක ක්‍රමික එක තමයි මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල. ඒ සඳහා තමන්ට තමන්ගේ භාවනා සම්බන්ධ හෝ ආධ්‍යාත්මික ජීවිත සම්බන්ධ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් නැත්නම් අදාළ ප්‍රශ්න. ඒ නිසා මට තේරුණොත් මේ ප්‍රශ්නේ අදාළ නැහැ කියලා මම ඒ කෙනාගෙන් අහනවා මේ ප්‍රශ්නේ මේ Tamanට අදාළ වෙන්නේ කොහොමද කියලා නැත්නම් අපිට ඒවා සීමා කරන්න බෑ මොකද මෙතෙක් දෙක තුලා ඉන්නේ අපි ප්‍රායෝගිකව නැත්නම් පූර්ණ කාලීන භාවනාවකට සම්බන්ධ වෙන අය. ඒ නිසා මේ ප්‍රශ්න බොහෝ විට Tamanගේ භාවනාවට අදාළ එහෙම නැත්නම් ආධ්‍යාත්මික ජීවිතයට අදාළ ප්‍රශ්න වෙන්න අරින්ද අනිකුත් මූලධර්ම ප්‍රශ්න වැරදි නෙවෙයි. නමුත් අපි මේ වෙලාවේ එකට ගන්නෙ නෑ. දෙක මේ ප්‍රශ්න සහ පිළිතුරු මේ වහලයට සම්බන්ධ වෙන අයට වැඩි ගොඩ පිළිසක් වාර්තාගත වෙච්ච වහන නිසා ඒගොල්ලන්ට අවශ්‍යයි ප්‍රශ්නේ සහ පිළිතුරු දෙකම පිරිසිදු විදිහට වාර්තාගත වෙනවා දකින්න. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්න ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරනකොටත් හොඳට වාර්තා වෙන විදිහට අපි වග බලාගනිමු. අනික් අයට සභාවට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒ වගේම අර ශබ්දිකාශන යන්ත්‍රය හරහා ප්‍රශ්න ඉදිරිපත් කරන නැත්නම් මයික් එක හරහා ප්‍රශ්න ඉදිරිපත් කරනවා නම් වාර්තාගත වීමට හොඳ බවයි අපේ අත්දැකීම. ඒ නිසා අතුරු ප්‍රශ්නකට උත්තර දෙන වෙලාවක හෝ සභාවට ප්‍රශ්නයක් පැනනක මතු කරන වෙලාවක මේ මයික් එකට කතා කරන්න කියලා අපි මෙතන නැති එසේ නමුත් මේ දේවල් වලට අහන්න කැමති අයගේ ඉල්ලීමක් මේට ඉදිරිපත් කරනවා. ඒ වගේම අපි ඊහවස මතක් කරා මතක් කරගත්තා කමඨාන් දේශනාව. ඒ වගේම මේ වැඩමුළුවට සම්බන්ධ විවස්ථා නැත්නම් මේ ස්ථානය අපි ගත කරනකොට තියෙන චර්යාපද්ධතිය තුන්වෙනි එක අපි දැන් සමාදන්ව රකින්න බොහෝ දෙනා සමාදන් කරන ආජීව පුසතක් හඳ සීලේ අන්න කාරණාතර සම්බන්ධ වුණත් යම් කිසි ප්‍රශ්න තියෙනවා නම් එකිනෙකා කතා කරනවට වඩා එක්කෝ ප්‍රධාන සංවිධායක මණ්ඩලයට කතා කරන්න නැත්නම් මේ වගේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටියා. එතකොට අපිට පුළුවන් අපි අරගෙන තියෙන සම්මුතිය පිළිබඳ නැවත පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් මේ ටික මම අද මතක් කරේ දවසේ නැත්නම් වැඩමුළුවේ පළවෙනි දවස පළවෙනි සාකච්ඡාව නිසායි මම මේ මූලික මතක් කිරීමෙන් පස්සේ මම අපේ සුජර්මා මීනාසිට ඉල්ල සිටිනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ විදර්ශනා භාවනා වඩන විට එය ප්‍රායෝගිකව අප කළ යුත්තේ කෙසේද? මා කොපමණ උත්සාහ කළා මට එය අවබෝධ අවබෝධය කර දෙන්න. මට එය අවබෝධය කර දෙන්න. සමතේ පිළිබඳව සෑහෙන අවබෝධයක් තිබෙනවා. කරුණාකර ඒ පහදා දෙන්න. මේක මම කැමති වෙනවා අපි මේ වැඩ පිළිවෙලේ අපි ඊයේ පටිගත කරලා ආපුකේ පළවෙනිම වාක්‍ය කියන්නේ මේක සතිපට්ඨානේ සතිය මුල් කරගෙන කරන භාවනාවක්. ඒ සතිය තමයි විකාශය වෙලා යන්නේ සමත සහ විදර්ශනා වශයෙන්. ඉතින් මෙතන විදර්ශනාව ඉල්ලන නිසා දැනට සමතේ කියන එක Tamante යම් ප්‍රමාණයකට වැටෙන නිසා මම කැමැති මේ ප්‍රශ්න කරුගේ විමසන්න එක්කෝ මට වැටෙන සමතය මම මෙහෙමයි මේක වඩන්නේ මේ අරමුණේ මෙන්න මෙහෙමයි වඩන්නේ මට වැටෙන්නේ මෙහෙමයි කියලා මට එක්කෝ කෙටි Tamange තියෙන අත්දැකීම් ටිකක් දෙකේ ඒකට මට හිතා ගන්න පුළුවන් මොන විදිහේ උත්තරයක්ද විපස්සනාව සම්බන්ධව මට ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සතිය වඩනකොට මේ අපි මුල කමඨහන් පිළිබඳව සතිය වඩනකොට Taman භාවනා කරන හැටි කිව්වොත් අන්නේ පදනම මත ඉඳගෙන ප්‍රායෝගික පදනම මත ඉඳගෙන මට පුළුවන් මම හිතනවා පුළුවන් වෙයි කියලා විපස්සනා කියන්නේ මොකක්ද කියලා තේරු කරගන්න. ඒ නිසා එක්ක Taman සමත වඩන හැටි එහෙම නැත්නම් මේ දීලා තියෙන උපදේශ හැටියට විපස්ස මේ සතිය වඩන හැටි පිළිබඳව කට උත්තරයක් දුන්නොත් මම හිතන එක හරි ලේසියි කියලා මට උත්තරයක් කල්පනා කරන්න. ස්වාමීන් වහන්සේ සමථයේ වඩන විට හුස්ම ආනාපාන සතිය වඩන විට හුස්ම ඉහළ පහළ යන එක ගැන සම්පූර්ණ අවධානයෙන් ඉඳලා උත්සාහ කරනවා ඒ වගේම හුස්ම දිගද කෙටිද ඒ සියලු විස්තර ප්‍රායෝගිකව කරන්න මම උත්සාහ කරනවා. මොකද මට ටික වෙලාවක් ගියාන් පස්සේ දැනෙනවා හුස්ම නැත්සල්සිබිය කලබල සුභය අඩු වෙලා සිත එක තැනක තැන්පත් වෙනවා. මට මට තේරෙන පිළිවෙලට මට හිතෙනවා යම්සි ඒකාග්‍රතාවයක් මම ලබනවා කියන නිසා. එතනින් ඔබට මට හිතාගන්න අමාරුයි ස්වාමීන් වහන්සේ මොනවද කරන්නේ කියන්නේ. මට හිතන ඒ ඔස්සේ දුවත් තමයි සිත සමතේකටපත් වෙන්නේ කියන එක. නමුත් විදර්ශනාව වඩන විට හුස්ම ආනාපාන සතිය කෙසේ කළ යුතුද? ආනාපාන සතියින් වේදනානුපස්සනාවට, චිත්තානුපස්සනාවට යන්නේ කොහොමද කියන එක මට ටිකක් තාම පැටලෙන්න සැලසෙයි. දැන් මම කට උත්තරේම වාර්තාගත වීමේ අදහසින් මම කෙටියෙන් සංග්‍රහ කරනවා. ආනාපාන සති භාවනා කරන මේ කතා කරන්නේ පරියංක භාවනාවක් ගැන පරියංක භාවනාදී ආනාපාන සතියේට හිත යොදලා ඒකේ කෙටි දිග දිග කෙටි වශයෙන් බලාගෙන යනකොට සමහරලාට ඒක tempat භාවයටපත් වෙනවා මේ ප්‍රකාශකයා ප්‍රකාශකාව මතක් කරනවා ඒක හිත තැම්පත් වීම සමතයක් විදිහට බාර ගන්නවා කියලා ඒ වගේම ඒක දිගේ ඉදිරියට සමතයට යන බව ඒකට විපස්සනා වශයෙන් මම වඩන හැටි දන්නේ නැති බව විපස්සනා වශයෙන් සුවිශේෂ වශයෙන් කියනවනම් කොහොමද ඒ ආනාපානේ වේදනාන පස්සනාව චිත්තාන පස්සනාව ධම්මාන පස්සනාවට වඩන්නේ මේක තමයි ප්‍රකාශය. ඒකට මට අහන්න තියෙන ප්‍රශ්නේ දැනට ඔය කියපු ප්‍රකාශයේ මුල් කොටසේ තියෙන හිත තැම්පත් වෙන්න ඉස්සර වෙලා ආනාපානයේ තැම්පත් නැතුව ප්‍රකටව ගොරෝසු වැටෙන වෙලාවේදී තමයි වැටෙන ටික තමයි ওই ප්‍රශ්නට උත්තරේ තියෙන්නේ. ඒක වසංගලා කතා කරන්නේ හැම වෙලාවෙම. ඒක ඕනම කෙනෙක්ගේ ඇති. දැන් මගේ ප්‍රයත්නේ වෙන්නේ මේ පෙනුන නැති වෙන වෙලාවේ මොකද්ද සංසුන්නම් පස්සේ විස්තර කියනවා. ශබ්ද වේවා හිතුණා වේදනාව වුණා තේරුණ නැහැ කියනවා. ආනාපානේ වැටෙන වෙලාව. හරියට මම ඉන්නේ මේ ආශ්වාසයේ මේ ප්‍රසස්ල වැටෙන වෙලාවේ Taman ටික වැටෙන ආකාරය තමයි අත්මත් කරගන්නේ. ඒක ඔය ප්‍රකාශ රෝධිය හැංගෙන බව හුඟට අහගෙන ඉන්න ප්‍රශ්නයක් අහනවා. දෙන්නෙම නැහැ. ඒක එයාගේ දෝෂයක් නෙවෙයි. මේ තමයි කෙලෙසේ කියන්නේ. අපි මතු කරගන්න ඕනේ. ඉතින් භාවනා කරන එක නේක කියන්නේ නැත්තම් අධ්‍යක්ෂකපු කෙනා සාක්ෂි දෙන්නේ නැත්නම් අදුරු සාක්ෂිය හිතලුවක් කියලා වැඩක් නැහැ. තැම්පත් වුණාට පස්සේ වැඩන්නේ යම් ආකාරයකට වාඩි වෙලා යම් විදියකට මම දැන් ඉන්නේ ආනාපානේ සද්දක නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක නෙවෙයි ආනාපාන තැම්පත් වෙලා නැහැ තැම්පත් වෙලා ඉස්සලා මෙන්න මේම වැටෙන්නේ කිව්වොත් කොහොමද කියන්නේ සාදරයෙන් සුභාංශය සමතේකට පස්සෙනවා කියන එක පිළිබඳව මම මේ වචනේ පාවිච්චි කරන්නේ මම කියනවා ආනපන තැම්පත් වෙනවා. තැම්පත් වෙන්න ඉස්සලා ටික වෙලා දැනෙනවනේ. දැනිලානේ තැම්පත් වෙන්නේ. අනේ සාපේක්ෂව තැම්පත් වෙච්ච තත්ත්වයට සාපේක්ෂව දැනෙන වෙලාවේ මම තාම තැම්පත් වෙලා නැති බවට දැනීමක්, හැඟීමක්, අත්දැකීමක් තියෙනවනේ. අන්නේ අත්දැකීම තමයි මට මේ කට වචනයක් විදිහට එළියට ගන්න ඕනේ. ශාවනාස මේ වෙලාවට සිද්දෙන් මොකද දේවල් මතක් වෙනවා. ආවද දේවල් මතක් වෙනවා. විවේක කියන දේවල් මතක් වෙනවා. වටපිට ගැන අවධානය යොමු වෙනවා. ඒකට අද දින සාමන සිද්ධ දැන්පත් වෙන නැහැ. ඔය එතකොට ඒ කියන්නේ ආනාපානේ තියෙන්නෙම නැහැ tempat නැති වෙලාවේ. තියෙනවා සමහරවිට නම් වරින් වර නෑ නෑ මම මම හරියට ස්පෙસિෆයි කරලා ක්ලාසිෆයි කරලා කියන්නේ. මම කියන්නේ දැන් මම කොටු කරලා තියෙන්නේ. කට උතර නොදී බැරි තැනට. තැම්පත් වෙන්න ඉසලා දැනීමක් තියෙනවා. දැන් වෙලාවදී පිට කියවා කියන්න එපා, සද්ද ගැන කියන්න එපා, කතා කරන්න එපා මුකුත් නැතුව. මම දැන් ආනාපානෙ ඉන්නවයි කියලා එක උස්මක හෝ ආනාපානට මූණ දීලා ඉන්න වෙලාවේදී මම මේක සද්දයක් නෙවෙයි, තැම්පත් වෙලා නෙවෙයි, වේදනාවක් නෙවෙයි, හිතේ නෙවෙයි මේ ආනාපානයි කියලා දැනගන්නේ කොහොමද? ආස්වාස කරන විට දැනෙනවා අනිය දැනීම කියන වචනට මට ඕනේ පොඩ්ඩක් මස් ඕජාව රස. දැනීම කියන වචනේ තමයි මම මේ අපි සභාවට ඉදිරිපත් කරන්නේ. දැන් බලනවා අපි මේ දැනීම මේ දැනීම කියලා කියන්නේ වත්හත්යක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිලි ඒ දැනීම නෙවෙයි. දැන් නොදැනී ගිහිල්ලා සංසප්ත tempක්කමක් නෙවෙයි. ආනාපාන දැනන වෙලාවේදී මේක වෙන්න කරදරයක් නෙවෙයි ප්‍රසවාසයක් නෙවෙයි ආස්වාසයමයි කියලා නැත්නම් මේක ප්‍රසවාසයයි ආස්වාසය නෙවෙයි කියලා මේ යෝගාවචරයට මේ දැනෙන දේ ඒක තමයි මුළු භාවනාවේම තියෙන මදේ බොබේ. ඒක ඒ දැකපු කෙනාට තමයි කියන්න පුළුවන්. පොත් බලලා නෙවෙයි, හිතලා නෙවෙයි. අන්නේ ටිකේ තමයි සම්පූර්ණ චරිතේ සම්පූර්ණ භාවනාවයි සම්පූර්ණ සමථ විපස්සනා තියෙන්නේ. ඒ ටික මතු කරගන්න එකයි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. ආශ්වාස කරන වෙලාවේදී ආශ්වාසයේ බව දන්නේ කොහොමද? සද්දයක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි, හිතවිල්ලක් නෙවෙයි, tempත් වෙලා නැහැ, ප්‍රශ්වාසෙත් නෙවෙයි. ප්‍රශ්වාස කරන වෙලාවේ දන්නවද? නැත්නම් මෙහෙම ආවොත් එතකොට එහෙම ඇත්තටම දැනීමක් තියනවාද මම මේ ආස්වාසේ ඉන්නේ ප්‍රසවාසේ නෙවෙයි සද්දයක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි වේදනාවක් නෙවෙයි tempat වෙලා නෙවෙයි කියන එක දැනෙනවාද ඒ වෙලාවේ නැත්නම් ආන්න ඒක ඒක කතා කරවන්න ඒක කට වචනයක් ගන්න සාක්ෂි දෙව ගන්නයි මම මේ හදන්නේ එතන තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. එතන තමයි සතියේ මේ තියෙන සමාධියේ තියෙන ප්‍රඥාවක් තියෙන කියලා තේරෙන්නේ. ආනාපාන මොන දෙනම ආනාපාන වැටෙහෙන හැටි ඒක කතා කරන්නේ නැති වෙන්න ගොළු ගතියක් අපේ තියෙනවා. ඒකට මොන දෙනකොට බය ගතියක් අපේ තියෙනවා. ඒ ඒක නිසා වෙන කෙනෙක් ඒ ටික හිතලා උත්තර දෙයි නැත්නම් ඇසියුම් කරලා උත්තර දෙයි කියොත් අනිවාර්යයෙන්ම අපි දෙන්නම නොම කියන්නේ. මොකද අරක අත්තු ප්‍රත්‍යක්ෂනේ. ඒක මතු කරන්න හරිම සබකෝලයි අපේ හිත. ඒකට හරිම පැකිලෙන සුළුයි. ඇත්ත වශයෙන් කියනවා හොඳටම තියුණු මනසක් නැත්නම් මේ මං කියන ප්‍රශ්න තේරෙන්නේ නැහැ. තේරුණාට පස්සේ අපිට අපේ භාෂාව ගොළු වෙනවා එතන. අපේ ව්‍යාකරණ ගොළු වෙනවා එතන. අපිට පුළුවන් අරයා මෙහෙම කිව්වලු මෙහෙම කිව්වලු ඊයේ මෙහෙමලු හෙට මෙහෙමලු කියන්නේ මේ අද්දුට ප්‍රත්‍යක්ෂය කියන්නේ අපි ගොළුයි. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ මේක යථාභූත ඥානය කියන්නේ ඕකේ තමයි ඔක්කොම තොරතුරු තියෙන්නේ. ඕක වසංගලා මොන්නව ඇවිස්සුවත් අපි ඉල්ලම කොච්චර අත ගෑවත් මණිකේනකට මඟ අරිනවනම් මොකක්ද ඉතින් ශ්‍රීලංකාව අපි මැනික් කරලා ඇති වැඩේ මොකටද මැලේරියා ආදාගෙන ඇති වැඩේ මොකටද වැස්ස තෙමිලා ඇති වැඩේ. ඉතින් ඒක මේ දැනට තියෙන භාවනා දැනුමේ මෙතෙන්ද හරියටම ෆෝසෙප් එකක් දාලා. ඒව නැත්තම් පොයින්ටර් එකක් දාලා පෙන්වන්න පුළුවන් තරමට අපි ළඟ ලිටරචර් එක ඇවිල්ලා තියෙනවා. අද අද අපි ඉන්නේ භාවනා එතන. ඉතින් ඒ නිසා අපි එතෙන් කතා කරුවොත් එදිකල් භාවනා කරන්න ඕනේ. ඒ නිසා මම ආයෙත් ඉල්ලා හිටිනවා මේ යම් වෙලාවක පරියන්කිට ගිහිල්ලා මම හුඟක් කරාට හිතන එක වෙන්නේ පරියන්කිට ගිහිලා මුලදී මම මේ ඉන්නේ ආස්වාසේදී. ප්‍රස්වාසය නෙවෙයි සද්දක නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක නෙවෙයි ප්‍රස්වාසය ආස්වාසය tempත්‍රා නෑ තව දැන් මට භාවනාවට බැසට පස්සේ දැන් මං ආස්වාසයේ ඉන්න බාට මෙන්න මේ මේ ලක්ෂණ වලින් තියෙනවා කියලා දැනෙනවා කියලා අපි කියන වචනෙට අපිට මොන වගේ ඒක උණුසුම සිසිලස දැනීමක්ද කම්පන චංචල දැනීමක්ද ප්‍රිය අප්‍රිය දැනීමක්ද මනාපමනාපද කියලා මම මේ දෙන කට උත්තර ටිකත් එව්වාපහු කියන්නේ කෙනෙක් නෙමෙයි මම මේ කියන්නේ ඒ කිව්වොත් කොහොමද උත්තර වෙන්නේ සමනස යම් කිසි සියුම් දැනීමක් ඇති වෙනවා. නාසිකාග්‍රේ උෂ්ම ඒක ভাইබ්‍රේෂන් එකක්ද සීතල උණුසුම ගතියක්ද කම්පන චංචල ගතියක්ද එහෙම නැත්නම් පීරි මැදන පීරි ගන්නා වගේ එකක්ද මොන වගේද ඒක තමන්ට තව කෙනෙකුට කියන්න පුළුවන් පීරි ගන්නවා එතකොට දැන් අපි ඇවිල්ලා තියෙනවා ප්‍රශ්න 10ක් 15ක් කරාව තැනකට. දැම්මක තියෙනවා දෛත්‍යවාසිකම ප්‍රශ්න යන්න මේ ඇතුල් වෙනකොට ඇති වෙන පීඩිගෑම සහ පිට වෙනකොට ඇති වෙනවා නම් පීඩිගෑමක් මේ දෙක අතර ඩිස්ක්‍රිමිනේෂන් එකක් තියෙනවා. වෙනසක් තියෙනවද අල්ලන්න පුළුවන්. ආන් ප්‍රශ්න පිළිසිදු. ගිනිනවා කියන්නේ මං ගිනිනවා ඇතුළටම ගිනිනවා දැන් ඉතින්. ආස්වාසය කියලා කියන්නේ නාසිකාග්‍රය දැන සියුම් පීඩිගැනීම් තත්ත්වය. පර්ෆෙක්ට්. මම හැබැයි ඒකට කට උත්තරය අරගෙන කරා මේ ආනාපාන ආස්වාස කියන එකට මම දැන් මා පොතේ දීලා ඉවරයි. මම දැන් අහනවා එච්චර දුරට අපි සාකච්ඡාව මෙහා ගත්තට පස්සේ මේ විදිහටම ප්‍රසවාස කරන වෙලාවදී මේක ආස්වාසය නෙවෙයි සද්දයක් වේදනාවක් හිතෙලා නෙවෙයි තැම්පත් වෙලත් නෑ දැන් ආස්වාසයේ පීරිගෑමක් ප්‍රසවාසයත් අපි ඒ වචන සෙට් එකෙන්මද විස්තර කරන්නේ එහෙම නැත්නම් ඒකට වෙනස් විදිහකට මේක වෙන් කරලා එතකොට වෙනස් කරන්න බෑ කියලා මම චෝදනා කරොත් මොකද කියන්නේ එහෙනම් ආශාසය ප්‍රසවාස වෙනස් කරන්න බෑ. අහු වෙනවනේ මම හැමතැනම අහු වෙලා දැයි තියෙන්නේ. දැන් අහු වෙලා. එතකොට මම අහනවා ප්‍රශ්නයක් ආශාස ප්‍රසවාස කරන හොඳට ආශාසයට එළඹිච්චාම මේ ආශාසය ප්‍රසවාසය නෙවෙයි මේ ප්‍රසවාසය ආශාසය නෙවෙයි කියන වෙනස තමයි තීරෙවද නැත්නම් එහෙම වෙනසක් නැද්ද? පර්ෆෙක්ට්. එතකොට මම දැන් ඕන උත්තරේ නේද? මට දැන් හොඳ අයිතිවාසිකමක් තියෙනවා ඒකට ෆයිට් කරන්න. ඉල්ලා හිටින්න. උසාවියේදී මම මතු කරලා තියෙන දැන් උසාවියට හේතු කරලා තියෙනවා මම දෙකක් තියෙනවා කියලා කියනවා. මම නඩුව ඉස්සරහට ගෙනියන්න නම් මට ඕනේ මේ දෙක අතර එක්කෝ ඔන්න ඔතන තමයි ප්‍රශ්න තියෙන්නේ කියලා හිතා ගන්න. ප්‍රශ්න ඉතා හරි වැදගත්. අපි ඒ නිසා උත්තරයක් දෙනකොට අපි අදාළනේ අපිට ඒ නිසා අපිට අපේ සප්පෙලා උත්තර කියන්න පුළුවන්. නමුත් ඒ කියවනේ අපේ මනස සමාහට ඔය කියන තරම් එච්චර තියුණු නෑ බලලා නෑ. දැන් කමඨාන් සුද්ධ කරනවා කියන්නේ ඕන ඔතන. ඔතෙන් ගිහිල්ලා කියන අපි ඔක සමතද කියන්න යන්නත් එපා විපස්සනා කියන්න යන්නත් එපා. ඔක පැහැදිලි සතියක්. මොකද හේතුව අපි දන්න මේක සත්‍යයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි ආස්වාස් ප්‍රස්වාසෙමයි. ඊට පස්සේ අහනවා එහෙනම් ආස්වාසි ආස්වාසි බව දන්නේ කොහොමද? වෙන් කරන්න පුළුවන්. පුළුවන්. ආයෙනම් මොකෙන්ද දන්නේ? ආශියුම් පීඩිකයක් එනවා. නාසිකාග්‍රේ. එතකොට තමන්ගෙම ප්‍රශ්න එන්න ඕනේ තමන් තුළින්ම. හරි වෙන ප්‍රස්වාසයේ ආස්වාසයට වැඩිය ඉන්ට්‍රින්සිකලි එහෙම නැත්නම් නයිසાર્ගිකව වෙනසක් තියනවද නැද්ද? වෙනසක් තියෙනවනම් හිතට කියන්න ඕනේ කට උතර දීපන්. මට පැහැදිලිව කියදාගේ දැන් ඉන්නේ සුද්ධ විපස්සනා. ප්‍රශ්න උත්තර දැන් ඇවිල්ලා තියෙන්නේ. මම තාමත් පිටින් ඉර කළා දෙකක් තුනක් අඳින්න හදන්නේ. මෙච්චර ලස්සන විපස්සනාව යද්දී ඔකට ඇයි අනදර කරන්නේ කොහෙද දියුණුවක් හම් වෙන්නේ මම දැන් දිනලා ඉවරයි මගේ උත්තරය ඇවිල්ලා ඉවරයි මම තවදුරටත් අර මිරිකන රෙද්දක් මිරිකනා වගේ හොදි බහින්න මිරිකන දෙපැත්තෙන් ගන්න ආස්වාසයක් පිළිගැනීමක් වගේ ආස්වාසය නිදෙන්නේ ටිකක් හෙටි right perfect ප්‍රාශ්වාසය කෙනකට ප්‍රශ්වාසය කියන්නේ ඉගෙන ගන්න. ආශ්වාසය සහ ප්‍රශ්වාසය. අපි ආශ්වාසය සහ ප්‍රාශ්වාසය කියලා කියන එක වචන වෙනවා. ආශ්වාසය සහ ප්‍රශ්වාසය. ප්‍රයන්න එන්නේ දෙක කියන අදහස. ආශ්වාසය සහ ප්‍රශ්වාසය. ආචාර්ය ප්‍රචාර්ය කියන වගේ කියලා තමයි ලොකු සංස්කෘතික වික්‍රමර ඒක පොඩි දැන් ඔන්න දැන් කොමිට් වෙලා ඉන්නේ මට දැන්. මම දැන් කියලා තියෙන සභාවක් ඉදිරියට ස්වාමීන් වහන්සේට මාශ්වාස කරන ලාවේදී නාසිකාග්‍රේ පීඩිකෑමක් දැන ටිකක් දිගට. ප්‍රශ්වාසයේදී මට නාසිකාග්‍රේ සීමට පීඩිකෑම දැනක් හිටියෙත් දාන දවසේ ගියාට පස්සේ අපි ඒක ප්‍රූව් කරනවා. ඇත්තද මම මේ කිව්වේ? එහෙම නැත්නම් මේ පටන් ගන්නකොට ඕක දෙවිලා වෙන දෙයක් බවටපත් වෙනවද? එහෙම නැත්නම් මං කියපු කට උත්තරේ මම සභාවේ කට උත්තර දෙන්න ඕනේ කොහොමද දුන්නාද කියලා මම ඒවා එකක්ක සම්පප්පලාපවත් බොරු කියන්නේ මෙන්න මේක ඔප්පු කරන්න ගියොත් තමයි තේරෙයි මේ දැක්ක කිව්වට දැකලා නෙමෙයි අපි කතා කරන්නේ බුදුරජාණන්සේ සඳහන් කරනවා මං ආනාපානෙ දැක්කයි කියනවනම් 11 ආකාරය දැක්කට පස්සේ නම් අධික කුසලා වස්තු නැතුව කියදයි මං දැක්කයි. එහෙම නැත්තම් කියදයි මම මේක කොටහක් දැකලා තියෙනවා. යම් යම් කොටසට මං කැමති නෑ. යම් යම් කොටසට මං කැමති නෑ. බුදුහාමර කරනකොට gediy පිටින් දීපන් කියනවා. ඉතින් අනිත් දවසේ බලනකොට දැන් ඔය අපි මේ ගත්ත විනාඩි කාණ ඇතුළත ඇති වෙච්ච මේ පැන්සල් උල් කරනවා වගේ සිවුම් වෙච්ච තත්ත්වෙදී අනිත් දවසේ ගිහිල්ලා අපිට ඉන්න වෙනවා යම් වෙලාවක කෙලින්ම ආශස් වසාසෙට මොන දානවා. එතකන් කලබල කරන්න එපා. එතකන් අපි ඒ ක්‍රමයෙන් බස්සන්න ඕනේ. සමහරවිට සද්ද නිසා පරියන්කේක නාස්තිය. වේදනා නිසාම නාස්තින කරන දෙයක් නැහැ. යම් වෙලාවක අපි හිතමු ආශස් වසාසෙට මොන මොන දැම්මා. ආපాతගත වුණා. නැත්තම් මුලිච්චුණයි කියලා. මුලිච්චච්චාරි බලනෝනේ මම දැන් දීපුකට උත්තරේ හැටියට මේක පීරිගාමක්. ඒකට තමයි අර කියන්නේ නෑ නෑ මේක සිතිලකුත් සිසිලසකුත් තියෙනවා. එහෙම නැත්නම් නාසිකාග්‍රේම නෙවෙයි සමහර වෙලාවලට බඳ හරියේදී උඩු තුලටත් වදිනවා. ඊට පස්වාසේ මම දීලා තියෙන උත්තරේ සියුම් බවක් පීරි ගෑමනක් චිති. එතකොට ඒකත් මෙන්න මේව හොයන්න ගියාම මේ සතියේ වඩා තියුණු භාවයක් එනවනේ. ඒ තියුණු භාවය තමයි විලියන් ප්‍රශ්නට උත්තරේ. සමථ විපස්සනා වෙනස නෙවෙයි. මම මේකට මම ඇයි මම මේ කට උතරත් අනුව මේක විපස්සනා කියලා විනිශ්චයකට පෙළඹුණේ ඒකේ පන්දිසාංශ බුරුමි සාමණේස කියනවා ආනාපානයේ පැතිකඩ තුනක් යෝගාවචරයට ප්‍රයෝජන පිස්ස ගන්න පුළුවන් සුතවත් හරිය මේ දන්න කියන එක නට සමහර වෙලාවට භාවනා කරනවා සද්දක වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි ආනාපානේ ඉන්නවා කියන හැඟීමක් එනවනේ ඒක එක දෙක මේ ආනාපානේ ඉන්නවා කියලා බෑ අපවත හොයනකොට හැපෙන තැන වැටෙනවා වැටෙනවා නම් ඒක විපස්සනා ලකුණ. සමති ප්‍රමාණිකයක් ඉස්සරහට යනවා. ඉතින් හැපෙන තැන වැටුණාට පස්සේ ආ තවදුරටත් මේක ලාසනවා. හැපෙන තැනත් වැටෙනවා ආස්වාද ප්‍රසවාස දෙන්න ආස්වාද ප්‍රසවාස දෙක වෙනසක් තියෙනවා. තියෙනවා. එහෙනම් යාට ආනපන ඉන්න බව දන්නවා. හැපෙන තැන දන්නවා. ආස්වාද ප්‍රසවාස වෙනස දන්නවා. ලකුණු තුනම තියෙනවා. එක සැරේ නෙවෙයි විවිධ තැන් වල යා විපස්සනා යෝගාවචරික. යම් වෙලාවක යම් කෙනෙකුට ආනාපානෙ ඉන්න බව දැනෙනවා. හැබැයි වෙන ඒවට ගිහිල්ලා නැති බෑ. හැබැයි හැප්පෙන තැන අල්ලන්න බෑ. ඇතුළෙන් පිටේ වෙනස අල්ලන්න බෑ නම් ඒ චිත්තක්ෂණය කියන සමති කියනවා. තුනෙන් එකයි එතකොට වැටෙන්නේ. පැතිකර තුනේ එකයි. ඉතින් ඒ වගේ දලා දහසක මිස අපි හිතුවට හිත තැම්පත් වුණාට ඒක සෙවි සමති කියන්නේ. තරගන් තියුණ උපකල්පන තමයි මේ කලබල නිදාසලා කලබල කච්ඡන්සලින් ඇදලා හිත තැම්පත් වීම සමති කියන්නේ. ඒක සමාධිය හැබැයි සමත සමාධියම නෙවෙයි විපස්සනා සමාධියක් වෙන්නේ. ඉතින් ඒකේදී සැකයක් පහල කරගත්තොත් හැමදාමගේ කාලේ නාස්ති වෙන සමත සමාධියේ කවදද මම විපස්සනා කරන්නේ කියන ඒ සැකය නිසාම යෝගාචරය කාලේ මරනවා. තේරුමක් නැහැ. ඉන්නේ සුද්ධ විපස්සනාවක. ඉන්නේ සුද්ධ ක්ෂණික සමාධියක. නමුත් එයා ඒකට නොදකින් කියාගෙන ඉන්නේ. අපරාධේ මගේ කාලේ හැමදාම මම උතන ගිහිල්ලා හිර වෙලා ඉන්නවයි කියලා. නමුත් ඒක පිරිසුදු කරාට පස්සේ එයා දන්නවා මම මේ සියුම් බාට ආවේ ගොරෝසු තැන ඉඳලා ප්‍රශ්න තියෙන්නේ ගොරෝසු තැන සියුම් තැන නෙවෙයි. ගොරෝසු තැන දකින මේ පීරිගාන ගතිය, සියුම් දිග ගතිය, කෙටි ගතිය ආදී බලාගෙන අර සියුම් භාවයේ දක්වාම ආවොත් මේ යන්නේ විපස්සනා දියුණුවක්, අභිවෘද්ධියක් ප්‍රතිපදාව යන්නේ මේ සියුම් වෙනවයි කියලා කියන්නේ කෙලෙස් සියුම් වෙනවා. එතකොට හිත නීවරණයක් ඇති කර ගන්නව අඩේ. මම අපරාධි සමථිත කාලේ නාස්ති කරනගෙන තමන්ම විචිකිච්ඡාවක් දාගෙන අර පෑදීදීත් බොරදී දාගන්න. අනුග්‍රහ කළ යුතු ඒකට ආවඩිය යුතු යෝගාවචර විශ්ින් නැති නීවරණයක්. ඒක දැම්මට පස්සේ දැන් අපි දන්නේ ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් එකක්ද තියෙන්නේ විස පිළියෙද කියලා. දැන් බේතෙන් ලෙඩක් ඇවිල්ලා දැන්. ලෙඩෙමුත් ලෙඩේ ඇවිල්ලා. දැන් දෙක කලවම්. ඒත්‍රජනික කෙනෙක් කියලා කියන්නේ විපස්සනා වෙදීදී සමත කියලා හිතාගෙන තමම මේකට දාගන්න කුකුස. හරිම අමාරු. ඒක වෙන් කරලා පෙන්වන්නත් හරි අමාරුයි. පෙන්වුවාට පස්සේ යෝගාවචර හිතෙන්නේ මට පිටියක තද කරලා ගහනවා වගේ. මගේ පෞරුෂත්වේ නැති කරනවා. ආ විනාශ කරන්න හදනවා, පබ්ලික් එකෙන් කරන්න හදනවා, දැන් ඉස්සරහ ගහන්න හදනවා. මං කියනවා මට නම් ඒක නැතුව මට කරන්න බෑ. මම කෑවේ ඔයටත් වැඩිය ලැජ්ජ වෙනවා. ඔය වගේ නෙවෙයි. ඒක දිගට මාස 18ක්. ඉතින් ඊට පස්සේ මම දන්නා ඉතින් එහෙම බිල් සෑයන බිල්ලක් ගෙවන්න නැතුව මේ අකයලවන්න බෑ. ඒ නිසා නර බිල්ලක් රූපෙට රූපේ හරියන්නේ නැහැ. මේ එහෙම නැත්නම් සව්විලි හරියන්නේ නැහැ. නර බිල්ලක්ම ගන්න. කැමති නෑ ඒතර සභාවට හෝ ප්‍රශ්න අහපේ කරාට අපි මේ කතා කරපු මාතෘකාව පැහැදිලිද? දේ නැත්තම් මං ඉල්ලා හිටිනවා කාට හරි මේක තමයි කමඨං සුද්ධ කරනවා කියන්නේ. ඔය විදිහට එක එක දේවල් හිතාන ඉන්නකොට මම ඒක කියුන්නේ නැත්තම් මේ වගේ. ඉතින් මම දෙන උත්තර පිටින් ගන්න සායමක් විතරයි මට ඕනේ. ලෙඩා තියටරේකට අරගෙන ඉන්ජෙක්ෂන් එකක් දීලා සීනති කරලා කපල පළලා දිගටම පතුරු ගන්නවා. ඒ ලෙඩා කියනවා නම් මම වෙනුවට මහත්යය වන්නම් මහත්ය පතුරු ගාලා උත්තර දෙන්න කියලා ඌව බෑ. මහත්තයා කියනවා මට එන්න විදියක් නැහැ නෝනගේ අත බලලා නාඩි බලන්න ඒකලා බෙහෙත් ගන්න නැත්නම් නෝනට ඔපරේෂන් කළා මට තනියම කරන්න එව්ව බෑ ප්‍රොක්සි බෑ තමන්ම එන්න ඕනේ ආපහු අසං කර ගන්නවා මරණයට කමක් නැද්ද කියලා ගත්තා තියටර් එකට ඉන්ජෙක්ෂන් එකක් දීලා පතුරු ගන්න ඉතින් හරියට බයිනවා මට ඔකට මේ විතරම බුදු ආමතුරු අකරුණාවන්තද කියලා මගේ නමත් ගිහි කාලේ කරුණාවක් හරි <laughs> අප්සෙට් ඇති කිසිම කරුණාවක් මයි ළඟ නැහැ ඒවා උගාක් සෙනගෙන තන ගහන්නේ මාංශ දිනන්න පුළුවන් වෙලාව විතර මුලට දද කරලා අරින්නේ මන් දෙක. අනික කරලා මම නිකන් මල්ලෙන් ගහලා නිකන් ඉන්නවා. දෙනගේ ඉස්සර බෑනේ. මේ හොඳ නෑනේ. වහන්සේ දේශනා කරන්නේ දැන් මම ඒ ටික මට දැනනා නම් මම විපස්සනාවේ ඔව් විපස්සනා ගමනක් ඔයන්නේ අපේ පොල්වසල් දෙකේ කොමාරි ආනන්ද සප්පයි සූත්‍රයේ ලියවිච්ච බණ තියෙනවා. චුලසුඤ්ඤත සූත්‍රයේ ලියවිච්ච බණ තියෙනවා. එහෙම නැත්නම් මෑතකදී විච්චුවා. ඉතින් අපේ ගාල්ලේ කරපු එක තියෙනවා. ආහනේ වකක් යා කරන බලන මේ ඇවිස්සීලා කියලා තැම්පත් වෙනවා කියනවනම් බුදුරජාණන් කියනවා ඔය තැම්පත් වෙන්නේ කෙලස් tempat වෙනකොට ඔබට ඉන්න බැරි ගතියක් එනවා. මොකද කෙලස් එක්ක ඉඳපු හිත මේ විඥානේ කැමැති නෑ පිරිසුදු කොට එක ඉන්න. ඉතින් යා කියනවා හරි කම්මැලි හරි පාළු එකතන ඉන්න වගේ තියෙන කිසිම ප්‍රෝග්‍රස් එකක් නෑ කියලා එයා විචිකිච්ඡා මුඛයෙන් ප්‍රඥා මුඛයෙන් විචිකිච්ඡාවක් ගෙනත් දාගෙන ඒක පමාරකකා ඉන්නවා. මේ තමයි මේ සුද්ධ භාවනාවට කරන අකුල් හෙලීමක් කරන්නේ සැක කිරීම හරහා. ඉතින් එයා සැක කරාට පස්සේ ඉතින් බුදුහාමර මොනව කරන්නේ? කවුරු හරි හරියට කාරණා මතකල උත්තර දුන්නේ නැත්නම් මොනවයි? ඉතින් දිගටම එතෙන් යනවා. එතෙන් කියලා නැද්දකින් ඔබතන් අනිචන් ලෝකම් කියන්නේ නැද්දකින් ඔබතන් නොදොවකින් නැද්දකින් ඔබතන් නොදොවකින් නැද්දකින් ඔබතන් නොදොවකින් කියන්නේ. මා කාලා කන්නේ ගමන්නේ. ඒ දන්නවනම් දැන් මේ කෙලස් ටික ගෙවුනා. මගේ හිත කෙලෙස් නැත්නම් ඉන්න බයයි. fear of freedom තියෙනවා මට. මේකට සීසන් වෙන්න ඕන. සීසන් වෙන්න මොකද්ද කරන්න තියෙන්නේ? ඕක උදෙත් දෙන්න, දවලුත් දෙන්න, රැත් දෙන්න හොඳට ඕක තමන්ගේ හැබෑ නිවහන බාටපත් කරන්න. ඔකට උණුතරවක් කරන්න එපා, සැක කරන්න එපා, අනදර කරන්න එපා. අනදර කරන්නයි මාළයා මාරයාවට කොට පෙර දොරකම් දෙන්නේ. ඒක දැනගෙන යන්න ඕන මෙතෙන් යනකොට අසහනයක් මතුවෙනවා. ප්‍රෝග්‍රස් එකක් නැහැ කියලා, ඒකාකාරී කියලා හැමදාම මම මෙතෙන් යනවා කියලා නිදිමතයි කියලා. මොකද හේතුව දැන් තෘෂ්ණාවක් නැහැ. සුෂ්ණාව නැත්තම් කියලා කියන්නේ තරහ. නො මේ නුරුස්නා ගන්න. එහෙම නැත්නම් ආශාව වෙනුවට කම්මැලිකම, නීරසකම ඒකාකාරීකම. ඉතින් මෙච්චර ලස්සන නීරසකම ආවට පස්සේ දැන් නීරසකම එපා කියලා බුදුහාමර වැඩේ කෙරුවට පස්සේ අපි ගිහලා කක්ක කරනවා. කෙලස් දාගන්න. මේක භාවනා කරලා අල්ලන්න බෑ. මේක සාකච්ඡාවෙමයි අල්ලන්න තියෙන්නේ. මේක සම්මාදිට්ඨිය ප්‍රශ්නයක් තියෙන්නේ. මේක තියෙන්නේ මේ යෝනිසෝමනසිකාර ප්‍රශ්නය. ඒක උගෝතනෙක් පන්දනවා මටත් වැඩිය ඊතිලා භාවනා කරනවා. නමුත් ඒගොල්ලෝ මේක කවදාකවත් රැඩිකලි බලන්න කැමති නැහැ. කවදාකවත් අලුත් ක්‍රමයකට බලන්න කැමති නැහැ. ඒගොල්ලෝ ගන්න මේක තමයි අයියෝ දැන් වෙනදා වගේ නෙමෙයි. හරි කම්මැලි එක තැන ඉන්නේ. පිටිකට හේතු හිර වෙලා වගේ කියලා තමා විසින්ම මේ ධම්මවිචය කියලා හිතලා සැකයකටයි පොහොදාන. ඒකේ වංචනික ධර්මවල කියලා තියෙනවා ප්‍රඥා මුඛේන විචිකිච්ඡා වංචේති. ප්‍රඥාව කියන මුඛයෙන් විමර්ශන මොනවා කියන මුඛයෙන් ධම්මවිචේ සම්බොජ්ජං කියන මුඛයෙන් තමන්ම විචිකිච්ඡාවක් කරගන්න. සැකයක්. ඒක දැන කරකවන. මොකද එතකොට මේ සැකය නිර්වචනය කරන්න බෑ. ඉතින් ඒකට යාට ප්‍රශ්න අහලා කියලා දෙන්න ඕනේ. මෙන්න මේකයි වෙන්නේ කියලා. දැන් ප්‍රශ්නේ ඇහුවොත් මොකද කියන්නේ? දැන් මේ මේ කියන ටික මත ඉඳගෙන ඔය මේ ආය ප්‍රශ්න වර්ණනකොත් කොහොමද ප්‍රශ්න වර්ණ ගන්න පුළුවන්? මම මේ සභාව වෙනුවෙන් අහන්නේ ඉල්ල අහුවෙච්ච එකනාව ටිකක් රැග් කරන්න. මට විශ්ව පොදයක් තිබිලා නැහැ. විදර්ශනා කියන්නේ මොකක්ද කියලා මේ ප්‍රශ්න පිටතම මට දැන්නත් මේ සබාව ඔක්කොටම ප්‍රශ්න තියෙනවා කියන. එච්චෙක් නෑ ඔගේ බිසිදලා නැති. ඔක්කොමලා ඉන්නේ උතන. අපි දෙන්න කතා කරන්නේ ඒ කට්ටිය වෙනුවෙන් තමයි. කිසි ඔක්කොමලා නොදෝ හිතාගෙන ඉන්නවා. අදාවත් භාවනා කරපු නැති පොත්පත් කියවලා ඔලුවට ගත්ත අදහස බිම තියාගන්න බැරුව භාවනා මධ්‍යස්ථට එන තකතිරු ක්‍රමෙන්මයි යන්නේ. කිසිම අලුත් දෙයකට ලෑස්ති නැහැ. මොකද දවස් 10 භාවනා කරලා නිස්සන්නමනේ කියනවා ස්වාමීන් වහන්සේ අන්න ඉස්සලා කමටහනක් දෙන්න බැරිද කියලා. මට වහ කණ්ඩ හිතෙනවා. ඇයි හත් දෙයනේ මේ ආපුවාම කමටහනක් දෙනවා ඒක ගැන කතා කරන්න දවස් 10ක් ඉඳලා අනේ ස්වාමීන් වහන්සේ අපිට යන්න ඉස්සලා දැන් ගෙදර ගිහිල්ලා කරන්න කමටහනක් ඉතින් මම මේ හලාකෝගෙක හිටියා එංගලන්තදී. එතකොට මේ ප්‍රශ්නේ ඇහුවා. මේ නෙවෙයි එංගලන්තදී. දෙල්ලක් <laughs> නෙවෙයි. එතකොට ඒ මනුස්සයා කියනවා මට hina මයිතු කතෝලිකයා. මං ගාලාකම් බලපන් ඊට පස්සේ කවුරුන්ස අහලා දෙ කතාව කියනවා. මම මොකද්ද කියන්නේ? ඒකට ප්‍රසිද්ධ කතාවක් මේ කට්ටිය මේනලු රාමායනේ බලන්න. හැන්දෑව ඉඳලා උදේ වෙනකන් රාමායනේ බල ළඟ එක්කගෙන මේ රාම සීතගේ කවුද? ඔන්න රාමායනේ ඉතින් ගැඹුරු අර්ථය තේරුම් ගන්න හැටි. හැබැයි එතන ඉඳලා තමයි බුදුහාමුදුරුවෝ ප්‍රතිෙන්ට ආවේ කියලා මතක තියාගන්න. බුදුහාමුදුරුවෝත් ඒ වගේ බුදු වෙන්නේ ඉස්සෙල්ලා අනන්ත අප්‍රමාණ කොසක් ඔළුවේ තියාන මේක සත්‍යයි කියලා හිතාන මේක ඇත්තයි කියලා හිතාන ගුරුරෙක් කාට ගියත් ඒ පොඩි අරන් ගිහලා ආපහු එමි ගිහිල්ලා ගිහිල්ලා බුදු වෙන දවසේ රාත්‍රියේ විතරක් මේක අලුතෙන් කල්පනා කරා එදා නිවන් දැක්ක. මොකද තොරතුරු ඔක්කොම අපි ළඟ තියෙන අත්දැකීම් ඔක්කොම තියෙන. අපි අර කුණු බාල්දියට දාන්න ඕනට මේසෙට අරනවා මේසෙට අරින්න ඕනට කුණු බාල්දියට දානවා. ඉතින් මොකද කරන්නේ? নিকකමට හිතනද සතිය වඩපු නැති කෙනෙක් මේ ප්‍රශ්නෙට කොහොමද මුහුණ දෙන්නේ නැත්තම් විසඳගන්නේ. නිකමට හිතන්න මුස්ලිම් මිනිසෙකුට කවද මේ ප්‍රශ්නේ මතුවේද? කිව්වොත් උත්තර ගන්නේ. මිත්‍යා දෘෂ්ටිකේ. කවදා තිරසනෙකුට මේක කරන්න පුළුවන් මේ. යන අපි බලනකොට අපි මේ මේ මතු කරගත්ත එක කොච්චර නිවනට වැඩිය වටනද කියලා හිතන මේ ප්‍රශ්නේ මතු කරගෙන අපි මේ හොඳවට කාලා බල විවේකීව අපි ධර්ම සාකච්ඡාවක් වශයෙන් මේක ඉදිරිපත් කර ගැනීම හැමදාම වෙන්නේ වෙන්නේ එක්කෙනෙකුට ඒක ඉලෙක්ට්‍රික් තමයි. ඒක ඉම්ප්‍රොම්ප්ටු එනවා. එයා තේරුම් ගන්නවා තනි කට්ටිය ඒකත් අහනවා ස්වාමීන් වහන්සේ මම භාවනා කරනවා මේ ගෙදර යන ඉස්සලා විපස්සනාට හරවෙන්න පොඩක් කියලා දෙනවද? ඒ මගේ මම දැකලා තියෙන එකට වෙහෙසක් තමයි. ඒ ප්‍රශ්නේ මගෙන් අහුවට පස්සේ ආයෙත් ඒක මට තේරුණා මම මේක තේරුම් ගන්නද. තාම මම කියන්නේ මම තේරුම් ගත්තා කියලා. තාමත් ඔයගොල්ලෝ එකතුලා භාවනා කරනකම මගේ තාමත් ඒ සුද්ධ වෙන සුද්ධ විලි වෙනවා. මේ මොකද්දෝ කියලා භාවනා කරන අපේ තායන මේ තරංග අහගෙන ඉන්න දේ නෙවෙයි භාවනා කියන්නේ භාවනා කියන්නේ නිකන් ඉන්නේ. අපි හිතන්නේ නාම රූප අවබෝධ කරන්න ඕනේ මුලමඳාක අවබෝධ කරන්න ඕනේ පටිච්චසම්පාදේ අවබෝධ කරන්න ඕනේ මේ ඔක්කොම කුණුහරුව තියෙන තාකල් භාවනාවක් නෑ ඔක්කොම තේරුම් දාස කියන්නේ ඔක්කොම තිබුණත් ඔබ මේ දැන් දැන් නිවන් දැකලා වගේ ඉන්නේ කියලා විවේකයෙන් ඔන්න භාවනාව එතම අරක ඉගෙන ගන්න ඕනේ මේක ලබා ගන්න ඕනේ මේක කරන්න ඕනේ කියන තාක්කල් මොකද කරන්නේ ඉතින් ඔක්කොම යන්න තියෙන ওই පාර විතරක් අයලන්නේ රමෙතඩ එක විතරක් මේ වැරද්ද අපි වැරද්දක් කියන්නේ හුරතලයක් කියලා. හුරතල් කරන්න නැතුව අපිට බහ තෝරන්න බෑනේ අම්මත් එක්ක. පොඩි දරුවෙකුට බහ තෝරනකොට අපිට කියන්න බෑනේ කිලිම කරපන් කියලා. නිකමට හිතනද ඇයි අපිට සෙකන්ඩ් ලැන්ග්වේජ් එක බැරි? අපි කැමති නෑ හුරතල් වෙනවා කියලා පහත් වෙනවා දකින්න. අපිට ඕනේ සෙකන්ඩ් ලැන්ග්වේජ් එක gediya පිටිම ගන්න. පොඩි කාලේ අවුරුදු 6 වෙනකන් අපිට ප්‍රශ්නයක් නෑ. ඕන දෙයකට ඕන දෙයක් කියපුවම අම්මා ආයේක බබාගේ බබාගේ හුරුතලේනේ ඒ කක්කන් කියන කෙසෙල් ගිරියන ප්‍රශ්නයක් නැහැ කක්කවට කෙසෙල් ගිරි කියන ප්‍රශ්නයක් නැහැ කියලා කෙසෙල් ගිරි පැත්තක දාලා කක්කන් කනවා ප්‍රශ්නයක් නැහැ දැන් එහෙම වුණොත් මොකද වෙන්නේ මොකද ඒ කාලේ අපිට මාන්නයක් තිබුණේ නැහැ අම්මා කියන ඕන දෙයක් අහන ඉතින් පළවෙනි ලැන්ග්වේජ් එක හරිම ඊස්තටික් හරිම ලස්සනයි සෙකන්ඩ් ලැන්ග්වේජ් එකට යනකොට අපිට ටියුටර්ස් ලා ඕනේ. ගොඩක් ඕනේ මොකද අපි මොන්තට බලන්න ඕල කරලා තියෙනවනේ. සෙකන්ඩ් ලැන්ග්වේජ් එක දෙමළ ඉගෙන ගන්න ප්‍රශ්නයක් නැහැ. ඉංග්‍රීසි ඉගෙන ගියාම තමයි කොලර් අප් කරගෙන දාඩිය දාලා වෙවුලලා දඟනනොද සුද්දා ලොකුයිනේ. දෙමළ පොඩිනේ. දෙමළි ගණන් ගියා මම මම දන්නේ මම දවසක් අර එතන ලයිව් ගාමින් යනකොට මම මේ දෙමළෙක් එක්ක කතා කරනවා ඉන්න අම්මා කියලා තියෙනවා අපේ අම්මට කතා කරලා අනේ මං හිතුවේ මේ දෙමළ කොල්ලෙක් යනවා කියලා ඒ තරමටම දෙමළ කතා මොකද දෙමළත් එක්ක දෙමළ කතා කරන අපිට වැරදුනා කියලා ලැජ්ජාවක් නැහැ සෙකන්ඩ් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්නකොට සෙකන්ඩ් ලැන්ග්වේජ් එක උඩින් තිබ්බොත් ඉගෙන ගන්න අමාරුයි ඉතින් අපිට මේ ධර්මෙ බිම තියන්නත් බෑනේ අපිට ගෞරව කරන්න එපායි ඉතින් ඒ නිසා මේ ධර්ම සාකච්ඡාවකදී වෙන වෙනස මට හොඳට තේරෙන්නේ පළවෙනි වතාව නිල්ලමදී හැමදාම 9ට පටන් ගත්තාම 10 විතර වෙනවා කයි වාරු ගන්නවා කියලා පොඩි මහත්තයා කියන්නේ. ඉතින් මම අහනකොට තේනවා ඔක්කොටම තියෙන එකම ප්‍රශ්නේ එක එකට වගේ ප්‍රශ්නේ අහන්න තේරෙන්නේ. අර යහනකම් බලා ඉන්නවා මගේ ප්‍රශ්න විසඳනකම් ආන්දි තමන්ගේ මිත්‍ය දාන්න නැතුව අනුන්ගේ තැම්බෙන හැඳ කැඳගොන්නේ තේරම ආනි මේකට මේ පම්බුලවා කියන දේ ආඩි අම්බලම කිව්වට කමක් නැහැ ඒ <laughs> කොතනත් එකයි මේ අඟුල් ආවේ ආදියම්බල විතරනේ කොතනත් එකයි අපි හරි නම්බුකාරය අපිට ඕනේ ප්‍රශ්න අහන්න. කියාපියාමාරිනෝ <laughs> ඔහොම ඉන්නකොට කොහෙන් කොහෙන් හරි හම්බෙන්නේ නැතයි කියලා ඔහේ යනවා. හම්බ වෙන්නේ මේක අපි හරියටම කේන්දරයක් බලනවා සුද්ධ කරගන්න. සුද්ධ කෙරුවත් මතක තියාගන්න ආනපන තුන් පැතිකට කාදාකත් එකවර දකින්න බෑ. 11 පැතිකට එකවර දකින්නත් අපි දන්නවා 11ක් ඕන කියලා. අපි දන්නවා තුනක් කියලා ටික ටික කරගෙන කරගෙන යනකොට දවසකට අර ඩිඩක්ටිව් නොලෙජ් එකේ නැත්නම් අන්වේ ඥාණයෙන් තියෙන හා හරි හරි අර අතරින් තියෙන මේ කැලේ එකතු කරලා තමයි කරන්නේ. ඒක ප්‍රත්‍යක්ෂ නෙවෙයි. අන්වේ ඥාන. නමුත් අපි දැන් කරන්නේ ඒකට අවශ්‍ය දේවල් අතරින් මෙතෙන් එකතු කළ එකතු කළ දෙන එක. ඒක හොඳට මතක තියාගන්න. දැන් මේ මෑත කාලේ ඉන්න භාවනා පිළිබඳව දක්ෂ ගුරු කීප දෙනෙක් කියනවා භාවනා කරුවට නිවන් දකින්නේ නැහැ කියලා කියනවා. ඕක නිසා කියන්නේ. භාවනා කරනකම ඉඳගෙන හිටියට ඕක අහුවෙන්නේ නැහැ. ඒ මේක දෘෂ්ටි සම්බන්ධ ප්‍රශ්න නෙදී. යෝනිසමස්කාර පිළිබඳ ප්‍රශ්න ඇති ඒක සාකච්ඡා කරලා මේ සාකච්ඡානුකයිචාතින් හැදෙන්නේ. ඉතින් මට බුරුම ස්වාමීන් වහන්සේ කිව්වේ මේ පරිපණ්ඩිත ස්වාමීන් වහන්සේ බොම්බිලිය තැබෙන්න ඕන බොම්බිලි තෙලෙන් කියනවා. පිටින් තෙල් දාලා හරියන්නේ නැහැ. තොපේ රට බණ කියන්න ඕන සිංහලයේ. සිංහලට තේරෙනවා කියන්න ඕන එක තේරෙනවා. උඹලා කොච්චර සුද්ධෝ ගෙන්නවත්. උඹලා කොච්චර බුරුම කාරයෝ ගෙන්නවත් භාෂා දෙකක් යන්නේ බොම්බේ ලෝකෙන් කල්කටා තමයි. කවදාකවත් කොමියුනිකේෂන් අම්මා යා සුද්දා. එයා බුරුමෙන් ආපෙක් කරා. බුරුමෙන් පන්නේ විතරයි කිව්වේ නපි නාසි වලින්ම තැම්බෙන්න ආරින්න කියලා කිව්වා. මම මේක සිංහලට දැම බොම්බිලි බොම්බිලි කරේලින් තම්බනවා මිසක් බොම්බිලි කරවල තම්බන්න පිටි තෙල් දාන්න ඕනේ නැහැ. ඌරු බස් බදිනකොට ඌරගේ තෙලෙම බැදෙන්න හරි. ඒ නිසා සිංහලයට කියලා දෙනකොට සිංහලය. ඒකට අපිට බයක් වෙන දෙයක් නැහැ. අපේ භාෂාව අපි හොඳට හසුරුව ගන්නවා. හසුරුවගෙන අපි සාකච්ඡා කරනවා. ඒක හරි අමාරුයි මේ වරුවට භාගයට දකපු කට්ටියත් එක්ක කෙරෙන්නේ. අපි අතර සම්බන්ධයක් ඇති වෙලා ඒක නිසා දැනගෙන මෙහෙමයි වෙන්න ඕනේ කියලා සෑහෙන ෆැමිලියරිටි අපි කියන්නේ සංසාර සම්බන්ධයක් තියෙන්න ඕනේ මේකට. ඒකෝර තමයි කවුරු හරි ඒ දෙන්නා ගැටේ ලියනකොට ළඟ ඉන්න අයටත් තේරෙනවා භාවනා කිරීමෙන් විතරක් බෑ. ඒ තමයි තේරෙන්නේ මම මේ දොස්තරණ වගේ කෙනෙක්ට අම්බල තලලා මිනිකලා ගන්න හදන්නේ මොකද දන්නවද? ඔය ප්‍රශ්නේ වැඩියෙන් තියෙන කාන්තාවන්ට මං වගේ කෙනෙක් එක්ක හම්බෙන්න හම්බෙන්නෙත් නෑ මම වෙලා දෙන්නෙත් නෑ කියා ගන්නත් බෑ. කාන්තාවක් මේක තේරුම් ගත්තොත් කාන්තාවන් අතර අම්මයි දුවයි වගේ ඕන සම්බන්ධයක් ඉතින් මම බලාගෙන ඉන්නේ කොයි ගෑනිද නැගිටින්නේ කියලා. ඊර්ෂ්‍යා කරන්න එපා. මේ ලැබුණාට පස්සේ මේ මේ මසුරු කරන්න එපා. මසුරු කතා කරලා ලක්ෂ වාරයක් අහනවා. ඔය ප්‍රශ්නේ මාන බය වෙන්න එපා. නැවත නැවත සාකච්ඡා කරන්න. ඒක ඉස්සලා අපි පිසුද්දලා ඉන්න එපා. බුද්දලා සාකච්ඡා කරලා මට ඕනේ කරලා තියෙන්නේ මේ නාකි ගෑනුන්ටත් වැඩිය මේ තරුණ කෙල්ලන්න මේ පණිවිඩය යන්නේ නැත්තම්. උඹ කියා ගන්න විදියකුත් නැහැ කරගන්න විදියකුත් නැහැ අම්මලා තාත්තලා උඹ සලකන්නේ විකුණන්න තියෙන කඩේ තියෙන බඩුවට වගේ. උන්න කවදාකවත් ආධ්‍යාත්මිකට යන්න දෙන්නේම නැහැ. ඒ නාගියනුන්ට වැඩි හොඳට තේරෙනවා කාරණා. ඉතින් කියන්න ඕනේ කාන්තාවන කාන්තාවන හරමයි. ඒ නිසා ඔය මොන්නම මම මේම කියන ටෙක්නිකල් වර්ඩ් එකක් දැම්මොත් භාවනා වචනක මතක දෙන්න අනනවා. බුදුහාමුදුරුවෝ ඉහළ මට්ටමක බ්‍රහ්මයන්ට දෙයියන් අපිට තේරෙන කතා කරා. භාවනා කියන්නේ සාමාන්‍ය වචන. ගුරුන් ස්වාමීන් වහන්සේ ළඟට යන්න ඉස්සෙල්ලා මම දවසක් එක දවසක් ගියා මේ ලංකා විපස්සනා මධ්‍යස්ථානට යනකොට ඉන්න තැනක් නැති නිසා මට මතක නැහැ අමිතානන්ද හඳුරු ගෝතමාව ගිහිල්ලා අඳුරලා දුන්නේ. ඒ පේමන්ට් එක අඳුර ඇත්තට මාව සහෝදරෙක් වගේ බාර අරගෙන පහුවෙන්ද උදේ මම සක්මන් කරනකොට මයි ළඟ මෙම ළඟටම ඇවිල්ලා කිව්වා මේ කවදද බුරුම යන්නේ මොකද්ද? ඒක පාටමම ගැසිලා හිටියා. මම හිතුවේ නෑ ඒ කියලා. ඊට පස්සේ මම කිව්වා අවල් දවසේ යන්න කියලා හොඳයි. මං එතකොට මගේ පඬිතුක කොහොමද දන්නවද කිව්වේ? මට කොහේ ප්‍රශ්න නැහැ සංසන්න මට සමාධිය තියෙනවනේ කිව්වා. මේ ස්වාමීන් වහන්සේ ඊයවස මම දැක්කේ. ඒ සංසේ මගේ සක්මන ගාවට ඇවිල්ලා. ඉතකන කතා කරලා ඔබට කාදාවත් බුරුමේ වැඩ ගන්න බෑ. මම නිකන් උණු වෙලා වැටෙනයි මම හොවා ඊට පස්සේ සමාවෙන්න. ඔය වචනේ පාවිච්චි කරුවොත් ඔබ බුරුමෙට ගිහිලා කිසිම කෙනෙකුට උපදෙස් දෙන්නේ නැහැ. ඔගිල මොනවාක්වත් දන්නේ නැති විදිහට වැඳලා ආවම කමටහන මොකද්ද? ඒක කියපන්. මම කරන්නේ මහා ශීක්‍රමයේ මට සමතිය තියෙනවා මට සමාධිය තියෙනවා මට අරකන ඒ කියන්නේ හොදලා පේරණ වැඩි කක්කාවක් විදිහට දාලා පැත්තකට දානවා ඊට පස්සේ මම ගොඩාක් කියලා කතා කරලා කිව්වා බුදුම සාංශයක අනිත් පැත්තෙන් කිව්වා ඔබ අත්දකින්න දේ හරියට කියන්න පුළුවන් නම් ඔබේ භාවනා 50ක් ඉවරයි ඔබ අරක අහන්න යන්න එපා මේක අහන්න ඔබ අත්දකින්න දේ කියපන් ආනපාන ඔබ මොකද වෙන්නේ සක්මන් කරන මොකද වෙන්නේ තව කෙනෙක් මම බයිනකට ඔබට මොකද හිතෙන්නේ භාවනා ඉවරයි. ඒකට අපි පාවිච්චි කරන අපේ සාමාන්‍ය කතරතරේ වචනේ. ඔය ගොඩ දෙනෙක්ගේ භාවනා අපට ප්‍රශ්න ලියනකොටම තියෙන ටෙක්නිකල් වර්ඩ්ස් ගන්න මට ගෙතයි කොච්චර පිස්සුද කියලා. එචාන් සං සාමාන්‍ය ලැංගුවේජ් බුදුනේ සෝපාකට කිසිම ඔයගේ වචන කතා කරේ නැහැ. අටාචාරට මොනවක් කතා කරේ නැහැ. අඟුලිමාට මොනවක් කතා කරේ නැහැ. පැහැදිලි මේ common language එක. පස්සේ පොතේ ලියන්නේ කිව්වා සිද්ධ වුණේ නම් මෙන්න මේ චෛතසික අතර ප්‍රශ්නේ ආවේ. මෙතනයි කෙලෙස කියලා වෙනම මැප් එක විස්තර කරනවා. වැඩේ යනකොට යන්නේ සම්පූර්ණ common language එහෙම නැත්නම් අපේ භාවනාව තියෙන්නේ සම්මුති පැත්තේ විතරයි. පරමාර්ථයට කියන පැති භාවනාවක් මේක අරගෙන යනවා. සම්මුති ටිකේ තමයි අපි හදා ගන්න තියෙන ඒක පුළුවන් තරම් ඒ මම කියන්නේ සම්මුති වචන වලින් කතා කරනවා නම් ඒ නිසා මම හිතනවා තම්බී කෙනෙකුට ලේසි වෙයි කියලා. කැඩිච්ච සිංහලෙන් කතා කරන නිසා කිව්වොත් හොතර තේරෙනවා. දැන් සමත විපස්සනාකට සම්පිට මොනවක්වත් තේරෙන්නේ නැහැ නිසා ඌ බේරිලා. ඒ ඒ ටෙක්නිකල් වර්ඩ්ස් මොකුත් නැහැ. මම ගහනවා බයිනවා කියලා දෙහිතේ. මට කරන්න දෙයක් ඇහුව බැන්නවා කරන්න මොකද මේකේ බෝඩ් එකේ ඉන්නනේ. හරි? ඉතින් එහෙන. එහෙන ඉතින් ගහන්න නැතුව බෑනේ. එහෙන ගහන්න ඕනේ. ගහන්න ඕනේ. හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ජාගරියානි යෝගය යන්නේ කුමක්දයි පහදා දෙන්න. අපි ජාගරියානි යෝගේ තියෙනවා මේ දුතාංගයක් විදිහට නිදි වැරීම කියලා අපි සිංහලෙන් කියන්නේ. ඔය හිටියා බ්‍රහ්මචාම්දුවෙන් ඉස්සලා උජාගර කියලා ස්වාමීන් වහන්සේත් අපේ ඉංග්‍රීසි සිංහල කට්ටේ සිංග්ලිෂ් වලින් කියන්නේ ජගාරෝ කියන. <laughs> මචං ඒ හැමදෙලා net නෑ උච්චාරණය කරන්නේ. අචං ජගාරෝ වචනේ ජාගර. ජාගර යනෝ කියලා කියන්නේ නිින්දේ අනිත් පැත්ත. ඒක නිසා බුදුන්සේ සඳහන් කරලා තියෙනවා මේ ප්‍රමාදය නිින්ද ජාගර යනෝගේ අනිත් පැත්ත ඔක්කොම කෙලෙස්. යම් වෙලාවට අප්‍රමාද වෙනවනම් යම් වෙලාවට සත්‍යමත් වෙනවනම් එයා අවදියක් වෙනවා. ඒ අවදියට කියන ජාගරය කියලා. ඉතින් යාට මේ නිදියා ගන්න අවශ්‍යතාවයක් නැහැ. අපේ ලොකු සංහස පාවිච්චි කරා මේ මේ දෙක අතරමැද අප්‍රමාදයට නැහැ. ප්‍රමාදයට జాగරියාන යෝගත් මැද විශ්‍රාම වෙනවා කියන වචනේ අපේ ලොකු සංහස පාවිච්චි කරා. යෝගාචර පැය 24න් විශ්‍රාම වෙලා ඉන්නවා. විශ්‍රාම කියලා කියන්නේ no tension. කිසිම අසහනයක් නැහැ. හරියට මේ පූසෙක් ඉන්නවා වගේ. පූසගේ හැසිරීම හැම වෙලාවෙම හරීම සහැල්ලුයි බුදුනිටියත් <coughs> ශීර්ෂයක් බුදිනවා. ගියත් ගමනක් බරක් නැහැ, හැප්පෙන්නේ නැහැ, හද්ද නැහැ. යන හැලත මාළු ටැංකේ ඉන්න මාළුව දිහා බලන්න නිතරම විශ්‍රාම වෙලා. ඒ යෝගාවචරය විශ්‍රාම වෙන්න වෙන්න දවන ශක්ති ප්‍රමාණය අඩුයි. ඒ වගේම ඒකට මේ නිසා වැටලා කරාද අද බුදියන්න ඕනක මොකුත් නැහැ. නින්දර කියත් ඒක සුවසේ ගත කරනවා. අනික් වෙලාවේ අවදියෙන් ගත කරන නිසා ඒ జాగරියානු යෝගය ඒ යෝගාවචරයක් විසින් තමන්ගේ සම්‍යක් ආජීවයට දක්වන අනුග්‍රහයක් විදිහට සඳහන් කරලා තියෙනවා. තමන්ට දකින්න පුළුවන් අවදිය. එහෙම නැත්නම් අප්‍රමාදේ වැඩි වෙලා ප්‍රමාදේ අඩු වෙනකොට දවසේ වැඩ කරන පැය ගානම නෙවෙයි ඒ උනට වැඩ කරන පැය ගානේ පවා වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒ වගේම කරන වැඩේ වෙහෙසකුත් නැහැ. මොකද හැම වෙලාවෙම ඒ කරන වැඩේට අවදි වෙලා කටයුතු කරන්නේ. ඒ නිසා අනිත් පැත්ත කියන එකට කුසීතකම එහෙම නැත්නම් චීන මිද්දේ කියලා මිද්ද කියලා කියන්නේ අයිස් ටිකක් මිදෙන වගේ බටර් ටිකක් මිදෙන වගේ මිදෙන එක. චෛසිකයන්ගේ සීතල බව චීනය කියලා කියන යන හිතේ වෙන සීතල ගතිය නිසා අපි වැඩට කර්මන්නේ නෑ. මිදිච්ච අයිස් ටිකක් පාම්පෙත්තක් ගන්න ගියාම ස්ප්‍රෙඩබිලිටි නෑ. ඒක රත් වුණාම හොඳට පැතිරලා යනවා. ඒ වගේ තමයි జాగරියාණු යෝගයේ තමන්ට ලැබෙන භාවනාදී ලැබෙන අතවාසියක් සුභාසින්සනයක් තමයි තේරෙනවා නම් කොයි දේත් ප්‍රබුද්ධව විකසිතව පිපිච්චි මලක් වගේ හැම වෙලාවෙම කටයුතු කරන්න යන්ත්‍ර මේක අදහස් ගන්න නින්ද නැහැ කියන එක තමයි හැම වෙලාවෙම අවදිගතිය පේන්න පටන් ගන්නවා. ඒක නිසා జాగරි ආනියෝගය උදාහරණ වශයෙන් කියනකොට කියනවා ඉස්සරින්න ස්වාමීන් වහන්සේලා ඒක නිකන් සම්ප්‍රදාන කුල කතාවක් වස් සමාදන් වෙනකොට ඒ ස්වාමීන් වහන්සේලා සාකච්ඡා කරගන්නවයි කියලා අපි දවසකට පැය 6ක් නිදා ගන්නවා නම් අපි මාස 3ක් වස්සමාදන් වෙන කාලේ පළවෙනි මාස පටන් ගන්නකොට මාස 6යි ඒ පළවෙනි මාසේ භාවනා යනකොට මේක පැය 7කට බස්සන්න කියලා. දෙවැත්තෙන් පැය පැය අඩු කරන්නේ. ඊට පස්සේ දෙවෙනි මාසයට යනකොට තව පැය දෙකකට බස්සන්නේ කියලා. තුන්වෙනි මාසෙට යනකොට නිදා ගන්න නැතුව මුළු රාත්‍රියම අවදි. හැබැයි සතපෙන ඉරියව්වේ හිටියට කමන්නේ. ඒකත් හොඳටම දන්නවා මේ ටිකේ බුද්ධි කියලා. මෙහෙම ඉන්න සැලසුම් කරගන්නවලු. ඒකට තමයි මේ වස්තු මාසේ මේ පනවාගන්නේ. එnde end end end ඒක ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරන කිව්වා ඒක එක සැරේ කරන්න යන්න හොඳ නැහැ. නිදා ගන්න යන වෙලාවත් පොඩ්ඩක් අඩු කරන්න පාන්දර අවදි වෙන වෙලාවත් පොඩ්ඩක් ඉස්සරහට ගන්න ටික ටික ටික ටික ටික ටික ගත කරන්නයි කියලා තියෙනවා. ඉතින් චරවචන් වහන්සේත් රාත්‍රියේ 10 ඉඳලා පාන්දර 2 වෙනකම් විතර කාලය පෞද්ගලිකව ගත කරලා තියෙනවා. නමුත් ඒකෙමුත් කාලයක් දෙවියන් සඳහා ගත කරලා තියෙනවා. ඒ දෙවියෝ එන්නේ පොතේ සඳහන් විදිහට මේ මිනිස්සු මරණ ඉන්ද්‍ර ගියාට පස්සේ ගත කරලා ඈත් හතරක් දෙකක් අතර සිංහ සෙයියාවේ උත්හාන සංඥාවෙන් නිදා ගැනීම තමයි කරලා තියෙන්නේ. ඒකල අවුරුදු 45ක් එක දිගට වැඩ කරලා තියෙනවා. පැය 18ක් මනුස්සයත් එක්ක සමාජශීලීව ගත කරලා තියෙනවා. ඒකල කෙතර මහත් විවේක මිනිසෙක් මමත් සුවසේ ගත කරනයි කියලා. ඒක නිසා ඕගොල්ලෝ කියනනම් ඕගොල්ලෝගේ ජීවිත හරි মালටි ටාස්කින් වැඩ තියෙන වර්කින් කියලා බොරු. අනාගන තියෙන. අනාගන තියෙන්නේ මොකද කරන වැඩ ද්වේෂයෙන් කරන්නේ. නැද්දකින් ඔබතන් කියලා කරන්නේ. ඒකෝට ඉටිපන්දම දෙපැත්තෙන් මත්තු කරා වගේ වෙහෙසයි. ඒකට ගොරය දාද බුදියන්නේ. ඒක මගේ ජීවිතේත් මට පේන සමහරලාට මේ අමෝරාවෙන් වැඩ කරන ගත්තොත් මේ ටික දවසක් යනකම් නිදිමත ගතිය වැඩි. නැත්නම් වැඩේට තියෙන ප්‍රසන්න ගතිය අඩුයි. මම දැන් කරන්න තියෙන්නේ අනික් පාටියකට කෙලින්ම කියනවා. මේ වැඩේ මට කරතයි හැබැයි මට මේක මගේ ප්‍රසන්න ගතිය මගේ මේක නෙවෙයි යන්නේ. දරුවන් හඳා කරන්නේ මේ බඳා කියලා කරන්න ඕනේ. ඒකට විශ්‍රාමයේ වැඩි වෙනවා. නිදිමත වැඩි වෙනවා. ඒ නිසා ඒක බලන්න හැම වෙලාවෙම යම් වෙලාවක වෙහෙස නම් ඒක උගා කෙලස්පර වෙනවා. එම්බෝඩි දරුවෙක් වෘතා කරනකොට වගේ වැඩේ බොහොම සුන්දරව යනවනම් කෙලෙස් අඩුයි. ඒ නිසා අපේ අපේ දිනචරියාව හැදෙන්න ඕනේ. අපි මනාප ruci ඉන් ඇති වෙන වැඩ ටික කරනවා මිසක් මේ නෑයෝ කිව්වට කිට්ටුවන්තයෝ කිව්වට මේ හරක් පරන වැඩ කරන්න ගත්තට ඔය එක එක්කත් එන්නේ නැහැ ගෙවන්න උන් අපි ගෙවන්න ඕනේ. නිසා කියන්නේ ඔබ ඔබලා ඕන යෝජනාවක් කරපම මට ඔය ටික විතර මම කරන්නේ. එනිසා ඒ බුදුම ස්වාමීන් වහන්සේ කියනවා මේ යුතු හැකි රුචි වැඩ විතරක් කරන්නේ. කවුරු මොන යෝජනාව ගැනවත් යුතු අතුකම් බලන්න කියලා කියනවා. මම ඉන්න මේ මගේ මහානකමට ඕ නැත්තම් මගේ ගෑනකමට මගේ අම්මකමට මේක යුතුද නැද්ද කියලා එහෙනම් කියන මේ වැඩේ නම් කෙරෙන්න ඕන නැතව මට බෑ. අන්න මට තියෙන මේ ශේෂ්ඨේ මගේ බඩ මේ මිනිස්සුන්ට දොස් කියනවා මේකට යුතු නැහැ. ඊට පස්සේ යුතු උනාට හැකිනම් විතරයි මට කරන්න පුළුවන් වෙන්නේ මම ළඟ උපකරණ ටික නැත්තම් මම ළඟ ඥාණය නැත්තම් කියන්නේ මේක කළ කරන්න ඕගොල්ලෝ යෝජනාත් කරනවා යුතුයි මට හැකියාව නැහැ ඉතින් කවුරු හරි කියන්නේ ආඹ කරන්න ඕගොල්ලෝ එයාක ආමනේක එයාක මේ මේ යම දූතේ ජේල් ගාඩ් කෙනෙක් කවුරු හරිලා කියනවා මේක කළ යුතුයි ඔබට බැරිමත් කරපන් කියලා ඕනේ නැහැ එහෙම කවුරක්වත් ආසන ඊට පස්සේ හැකිදේ ෘචිදේ කරන්නේ වැඩේ කළ ඉවරනකම් දන්නේ නැහැ මේ තුනට අපි යනවනම් මේ තුන වැඩෙනවනම් භාවනා ජීවිතෙත් වැඩෙනවා. జాగරියානියෝ කරනවා අපිට තේරෙ විකසිත බව වැඩි වෙනවා. ඒක නිසා මේ జాగරියානියෝගේ මිනුම් දණ්ඩක් විදිහට තියාගන්න පුළුවන්. මම ගත කරන ජීවිතේ එන්නේ එන්නේ එන්නට මොනවාද යහපත් අපි කියන්නේ සම්මා ආජීවය කියලා. ආජීවය හරියනවනම් අවදි භාවය වැඩි වෙනවා. බරියන්කේ ඉනකොට නිින්ද යන ගතියත් ඒක බලපානවා. දවසේ ඉඳා ගන්න ගතියත් බලපානවා. කෙටියෙන් කෙටියෙන් කියනවා ජාගට යන යෝගය කියලා කියන්නේ අවදි මනස. ඒක අනිත් පැත්ත තමයි කුසීතකම තීන මිද්දේ කියලා හිතාගත්තර කමන්නේ. මගේ ප්‍රශ්නයක් තියෙනවා පරිසේ ජාගරණ වලින් යෝගයේ දැන් කෙනෙක් භාවනා කරගෙන ඉන්නකොට මතකදී අදිනවනේ කාන්දර හැරෙනවා පිටතින් මාන. ඒක සබහලාට හිතන ශරීරයේ තියෙන මේ සෞඛ්‍යයේ ප්‍රශ්නයක් වේදෝතිය. ඒ හිතවිල්ලක් නම් ටෙස්ට් කරලා බලන්න ඕනේ. කඩਿੱතු ගතිය තමයි ඇඟ තියෙන භාෂාව. බොඩි නොලෙජ් එක කියලා එකක් තියෙනවා. අපි හිතන එකක් මේ හිතනවා කියලා කියන්නේ මේ දොස්තරලා පච උගන්ලා. සෞඛ්‍ය පාඩමේ පච උගන්ලා තියෙනවා. අපේ බොඩි නොලෙජ් එක විතර මොකක්වත් වටින්නේ නැහැ. ඔය පොත ඉගෙනගෙන කියවන්න හදන කට්ටිය පරිස්සම් වෙලා කටයුතු කරන්න. ඒ ඒකේ තමන්ගේ ශරීරය භාවනා කරන එක නයි ශරීරේ මං කියන ඕනෙම දොස්තර කෙනෙකුට වැඩිය හරිම සෙන්සිටිව් තමන් තේරෙන ඕනෙම දේ. ඒක සංඥාවක් දීලා තමයි වැඩේ කරන්නේ. ඔළුව හිත මේ කය කවදාකවත් කය කලින් සංඥා නොදී වැඩ කරන්නේ නැහැ. දැන් අපි ඒක සංඥාව ටෙක්නීෂියන්ට දෙන්න හදනවා, ડોක්ටර්ට දෙන්න හදනවා, ස්පෙෂලිස්ට් දෙන්න හදනවා. ඒකත් අපි කෙරේ අනුකම්පාවෙන් නෙමෙයි ඒගොල්ලෝ වැඩ කරන්නේ සල්ලි වලට. පැහැදිලිව මේ ළඟදී එක්කෙනෙක් මට කියනවා මේ ස්පෙෂලිස්ට් ડોක්ටර් කෙනෙක් ඇවිල්ලා ලොකු නායක කිල්ලවලු. ඇතුළේ රිපීටඩ් මිනිස්සු නිසා කිවලු දෙන්න පුළුවන්. ඉතින් දොස්තරලට නම් ඕන තරම් සල්ලි තියෙනවනේ කියලා. මේ දවස්වල ලෙඩු අඩුයිනේ කිව්වා. ඉතින් මොකද කරන්නේ? කොහොමද ලෙඩක් දාන්නේ කියලා? ඕගොල්ලෝ නැත්තම් පාවිච්චි කරලා ඉන්ඩස්ට්‍රි එක කරන්නේම අවුරුදු 20කට ලේට සැලසුම් කරලා ඉවරයි මේ වෙනකොට. ඒ ඉන්දස්සේ ඉන්න කෙනෙක්ගෙන් අහලා බලන්න ඊගාට මානවයට දෙන්නේ මේ ලෙඩේ. ඊගාට මේ ලෙඩේ. ඉතින් ඔක්කොම දීලා තියෙන ගාන්වන්ට් එකට සල්ලි දීලා ඒගොල්ලෝ ගත්තට පස්සේ ගාන්වන්ට් පවර් එක දිගින් දිගට කියනෝනේ චිකන් ගුන්ණිය එනවා ඊගාට එනවා ඒඩ්ස් එනවා ඊගාට දැන් ඊබෝලා ඇවිල්ලා තියෙනවා මොකක්වත් හරි තියෙනවා ලයිෆ් ස්ටේජින් එක දාලා ඒ විදිහේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එකේ ප්‍රොෆිට් එක 800% මේ 100% ප්‍රොෆිට් ඉතින් ඇමරිකන් කැබිනට් මේ මේ සෙනෙට කෙනෙක් අහනවා ලංකාවේ ඇමරිකන් රජයෙන් බෙහෙත් අනුමත කරන කණ්ඩායමේ කිඹර දන්නවනේ මේ බොඩි කාට දෙන මේ තේකාන්තේම රසතිය තියෙනවා. ඊළඟ රසතිය හොඳ නෑනේ මිනිස්සු. හරි කියනවා ඒකේ එක්ස්පෙරිමන්ට් එක ඔප්පු කරලා නැතිලු. ඊට පස්සේ එක්ස්පෙරිමන්ට් ඩිසයින් කරලා දෙන ඒත් නෑ. තව ගොඩාක් එක්ස්පෙරිමන්ට් වල කියන එක හරි කියලා. ඉතින් කියන රසතියයි ආසනික් නුයි ෆෝමලි නුයි හොඳ නැතුනම තියෙන අබේති. ඇයි ඔයගොල්ලෝ රිසර්ච් කරන්නේ නැත්තේ? හරි. දැන් ඔබ කියනවනේ මේක ඉන්ජෙක්ෂන් දෙකක් දෙන්න කියලා දැන්. දැන් මොකද කියන්නේ? මේගොල්ලෝ තමයි අපිට දවසින් දවස එක ඊමේල් එක කියනවා මේ පොල්තෙල් හොඳ නැහැ කියලා අනික ඊමේල් එක කියනවා පොල්තෙල් හොඳයි කියලා. මැලේසියාවට ගියත් කියනවා මොනම පළතුරක්වත් හොඳ නැහැ. දූරෙන් නු රඹුටුකුයි හොඳයි. අයියෝ ඒ නිසා අපේ එකෙන් අහන්න බොඩි නොලෙජ් එකෙන් අහන්න ඌතික මැට්ටා. හොඳට ආදරය කරලා ආපුවාම උඹට බුදියන්න දෝනේ කියනවා. අයියෝ මට මේ පාඩම මයිගරත් 60 පැන්නට පස්සේ. මට ඕන කරලා තියෙන්නේ පොඩි උන්ට එකට මේ කියන්නේ හැබැයි ඒකට මම දන්නවා අම්මලා සාත්‍ර කැමතිත් නෑ අධ්‍යාපන දෙපාර්තමේන්තුව කැමතිත් නෑ වෛද්‍ය සාත්‍ර කැමතිත් නෑ රජය කැමතිත් නෑ මම බලන්නේ පොඩි එකාට යට මේ සාකච්ඡාවගේ ඇග්‍රීමන්ට් එකක් ගහලා අනේ කරුණා කරලා ඔබේ මොලේ පිරිසිදුව තියාගන්නේ මේ දෙන කුණු කන්දල් වලට දාන්න නැතුව කියන්නේ. අන්දන්න මම පරිදිලා මැරෙන්නේ. මේක වෙනම කතාවක්. ඒ නිසා නිදිමතන බොඩි එක කියන්නේ. ඒක අපිට කරතයින රමාතර ඔතෝ කිව්ව දෙන්නේ නැහැ කියලා කරතයි. ඊට පස්සේ අපි හිතගෙන බුදියි. ආයෙත් දන්නා ඉතින් උන්ට අවර දීලා තියෙනවා. ඔය ඉලක්කන්ද නම් ඒ කියලාම තියෙනවා අර ඇමරිකා 104ක් අවුරුදු ජීවත් වෙච්ච මනුස්සයා කියනවා ජීවිතේ පිළිබඳ ඉලක්ක ටික දොස්තරට බාර දෙන්නේ. ඔබ මොනම දෙයකටත් බය වෙන්න එපා. බ්ලඩ් ප්‍රෙෂර් එකවත්, සුගර් එකවත් මුක්කවත් ගණන් ගන්න එපා ජොලිය හිරපන්. ඒකල ඉවරක වන්දන හේමන්තක වන්දන පයින් ඩෙවලොප්මනේ ඌ අන්තිමට කියලා තියෙනවා හුස්ම ගැන බලපන්. ඉවර කළා තියෙනවා හුස්ම ගෙවෙන තැන බලන්නේ. මට හිතෙනවා මේ මනසා මේ ගිනල්ලා ඊමේල් එක ඉවර කරන තැන ප්‍රස්වාසය ඉවර වෙන තැන බලපන්. මම අවුරුදු 104ක් ජීවත් වෙන්නේ ඒක නිසායි. එනිස ආහාර ප්‍රමාණය, නිින්ද, නෑම, ඒ වගේ දේවල් අපි යම් ප්‍රමාණයකට අම්ල දාතල කියවෝ සෞඛ්‍ය පොතේ තියෙනවා කරනවා. දැන් භාවනා කරනකොට අපේ sensitivity එක වැඩි වෙනවා. වැඩි විරෝධ බලන්න ඕනේ. වැඩි අවදි භාවයක් සඳහා, වැඩි జాగට යානියෝගේ නැති කිරීම සඳහා මොන කාලතරගාන්ධිය දන්න ඕනේ. ඒක Tamanට වැඩි භාවනා කරන කෙනෙක් සාකච්ඡා කරන්න කමන්නේ. හැබැයි first and foremost body must be your best friend. තමන්ගේ ශරීරය තමන්ගේ හොන්තම මිත්‍යා වෙන්න. කවුරු හරි දෙන කොයි එක මේකට දාන්න ගියත් මේ හතරස් කුණ්‍යක් ගහන්න හදනවා වගේ තමයි රවුම් හීලකට. අපේ උපාසකම්මල ඔක්කොම හිතනවා මේක හාමුදුරු අපට කියලා දෙයි. බුදු හාමුදුරු කියලා දෙයි. පොතේ ඇති අනේ පොත හම්බුඥානේ අපට තාම කියලා. අයිය හබ්දේ කියන ඇඟ තියෙන්නේ. පොඩ්ඩක් කතා කරලා බලන්නකෝ මේ කාපුවාම මොකද වෙන්නේ කියලා. ශරීරය හැම වෙලාවෙම හරියටම අදාළ ප්‍රතික්‍රියා මේ ප්‍රතිචාරයක් දෙනවා. ඒ ප්‍රතිචාරයට තමන් අවදි නැත්තම් මොනම කෙනෙකුටවත් බලං කරන්නේ. ඒක සාමාන්‍යයෙන් කියනවා මවුනෝනේ කියන එක දරුවා වෙනුයි. මවට තේරෙන දරුවා දඟලන ස්වරූපේ මේ දරුවට මේක හොඳ නරක බව. ඊට පස්සේ දරුවා දරුවා ගන්නවා ඒක. ආන්න ඒක පාවා දුන්නාට පස්සේ නම් කරන්නේ. ඉතින් අපි භාවනා කරනකොට හිතන්න එපා මේ මේ මහසී ක්‍රමය කරනවා, පාව ක්‍රමය කරනවා, අර ක්‍රමයක විතර නෙවෙයි ව්‍යාකරණ හැදෙන්න ඕනේ, ආහාර ජීවන රටාව හැදෙන්න ඕනේ. මේ සම්මා ආජීවය හැදෙන්න ඕනේ. පිරිසක් එක්ක වැඩ කරන්න හැදෙන්නේ ඔක්කොම හදනවා බුදුහාමුදුරුවෝ. ඒ නිසා හැම වෙලාවෙම පුළුවන් තරම් ශික්ෂාව පැත්තට කරනවා. හැබැයි ශාරීරික කියන්නේ නිතර ආහාහ. ශරීරයට බොඩි නොලෙජ් කියන එක තමයි කියන්නේ. අහුම්කත් දෙන්න ගත්තොත් මැරෙන්නකම්ම අපි කරන්නේ පරිශ්‍රය. ජීවිත පරිශ්‍රය කරන්නේ. නෑ අපේ නම් අපි කාලේ නම් පැයක් විතර ගත්ත පටන් ගන්නකොට මම හිතන්නේ අපි අටයි කාලට පටන් ගත්තේ අපි මෙතන ඉඳලා පැයක් මේ 9 වෙනකන් 10 වෙනකන්. 9 ඉඳලා 10 වෙනකන් සක්මන් කරලා 10ට අපි මෙතන රැස් වෙනවා මේ පරියන්ක භාවනාවට අපි එකලා 10 11 කාල දක්වා පරියන්කයක් කරන්න බලාපොරොත්තු වෙනවා. එචා ලොකු සංජාතරු චේතනාගෙම අවසරයි අපි මෙතනින් ප්‍රකාශයටපත් කරන අපේ පළවෙනි ධර්ම සාකච්ඡාවේ නිමාව. සියලු දෙනාටම තෙරුවන් සරණයි.